ඔබට අපට ඇති දහම් ගැටලු වෙනුවෙන් අවශ්‍ය විසඳුම් ප්‍රශ්න වෙනුවෙන් පිළිතුරු සොයා සපයා ගන්නට සුදුසු ස්ථානයක් හැටියට දැන් මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡා මණ්ඩපය නම් වෙලා තිබෙනවා. ඔබ තෝරාගෙන තිබෙනවා. ඉතින් බෞද්ධයා නාලිකාව හා දිගින් දිගටම සම්බන්ධ වෙන පේසදහවත් පින්නතුන්. විශේෂයෙන්ම ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව නරඹන බොහෝ පින්නතුන් දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ තෙලස් දුතාංගයන් පිළිබඳව කියන කාරණය. අද අපි සාකච්ඡා කරන්නේ තෙලස් දුතාංගයන් අතරින් සපදාන චාරිකාංගය සහ පත්තපිණ්ඩිකාංගය කියන පිණ්ඩපාතයන්ගේ හා සමාන සම්බන්ධතා තියෙන කාරණා දෙකක් පිළිබඳවයි. ඉතින් විශේෂයෙන්ම අද දවසෙත් ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් දයාවෙන් ඔබේ අපේ ප්‍රශ්නවලට ගැටලුවලට විසඳුම් දෙන්න පිළිතුරු ලබා දෙන්න මෙහි වැඩම කර සිටිනවා අප කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කමඨානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම් පානන් වාසී අපේ හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ අපි දන්නවා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ නමක් විදිහට මේ බුද්ධ ශාසනය තුල කටයුතු කරනකොට උන්වහන්සේගේ මූලික ඉලක්කය විය යුත්තේ නිවනයි. සෑම ස්වාමින් වහන්සේ නමක්ම පැවිද්ද ඉල්ලාගන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. යනාදී වශයෙන් සඳහන් කරනෝ සියලුම දුක් වලින් නිදහස් වෙලා නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කසාවත මගෙන් අරගෙන මට ලබා දීලා මාව පැවිදි කරවන්න කියලා තමයි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලගෙන් ඉල්ලා සිටින්නේ. දවට පැවිදි මූලික අරමුණ තමයි සියලු දුක් නැති කිරීම. නිවන සාක්ෂාත් කර ගැනීම. ඉතින් මේ සියලු දුක් නැති කර ගැනීමේ වැඩපිළිවෙල යටතේ හුරු වෙන පුහුණු වෙන පැවිද්දකු විසින් තමන්ගේ ජීවිතයේ විශේෂයෙන්ම මේ සරල බව, චාම් බව ඇති කර ගැනීම වැදගත් වෙනවා. ඒ සරල බව, චාම් බව ඇති කර ගැනීමට උපකාර වෙන අංග හැටියට මේ ත්‍රිස්තුතාංගත් හඳුන්වන්න පුළුවන්. ධර්මයේ සඳහන් කරනවා අප්‍රිච්ඡතා සහ සන්තුට්ඨතා කියලා ලක්ෂණ දෙකක්. අල්පේච්ඡතාවයයි ලද දෙයින් සතුටු වීමයි. ගොඩාක් දේවල් වලට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒ වගේම Tamanට ලැබිච්ච දෙයකින් සතුටු වීමේ ගුණය. ඒක ඉතාම හොඳ මානසික තත්වයක්. මෙන්න මේ தત્ත්වයේ පුහුණු කරගන්නට අත්විඳින්නට හැකියාව ලැබෙනවා කෙනෙක් තෙලස් දුතංගයන් අනුගමනය කරනවා. iterator චීවර, iterator පින්ඩපාත, iterator සේනාසන සහ භාවනාරාමතාව කියන මෙන්න මේ කාරණා ආර්ය වංශ ප්‍රතිපදාවන් හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ආර්ය වංශ ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේගෙන් පටන් ගත්තේ ආර්ය උත්තමයන් වහන්සේලාගේ වංශයේ ප්‍රතිපදාව. උන්වහන්සේලා දිවි හිමියෙන් ආරක්ෂා කරපු වැදගත් ප්‍රතිපදාවන් තමයි මේ කාරණාවන්. ඉතින් මේ අල්පේච්ඡතාවය සන්තුටිතාවය දියුණු කරගන්නට මේ ආර්ය වංශ ප්‍රතිපදාව අතිශයින්ම උපකාර වෙනවා. ආර්ය වංශ ප්‍රතිපදාව තුලත් විද්‍යමාන වෙන, ගම්‍යමාන වෙන ධර්මතා හැටියට මේ කියන තෙලස් දුතාංගයන් අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. පත්තපින්ඩිකාංගයේ සහ සපදාන චාරිකාංගයේ කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්ඩපාතයේ සම්බන්ධයෙන් තියෙන කාරණා කිහිපයක්ම තියෙනවා. අපි දැන් ඉගෙන ගත්ත පහුගිය දවස්වල පින්ඩපාතිකාංගය පිළිබඳ. ඊළඟට අපිට තියෙනවා තවත් සාකච්ඡා කරන්න ඒකාසනිකාංගය පිළිබඳව. ඒ වගේම කලුපත් භාතිකාංගය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තිබෙනවා. ඉතින් අද අපි වඩාත්ම නැඹුරු වෙන්න උත්සාහ කරන්නේ මූලිකව සපදාන චාරිකාංගය සහ ඒකාසනිකාංගය කියන කාරණා පිළිබඳවයි. පින්ඩපාතය හා සම්බන්ධයෙන් කෙරෙන තවත් සරල ප්‍රතිපදාවන් කිහිපයක් තමයි මේකෙන් විස්තර වෙන්නේ. ඉතින් අපි අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න කැමති අපි හාමුදුරනේ පළමුවෙන්ම සපදාන චාරිකාංගය කියන්නේ මොකක්ද කියලා. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර කළ පරිදි පැවිදි ජීවිතයේ සාර්ථක කරගන්නට පින්ඩපාතේ හා සම්බන්ධ දුතාංග රාශියක් සඳහන් වෙනවා. එහෙම. ඉතින් ඒ අතරට අද අප සාකච්ඡා කරන්න දුතාංග දෙකක් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ කියපු පරිදිම පළවෙනි එක තමයි සපදාන තාරිකාංගය. එහෙම. ශාමණේරහංශ සපදාන තාරිකාංගය කියලා කියන්නේ ලොල්ලූපචාරින් පටික්කිපාමි සපදාන චාරිකාංගම් සමාදියාමයක තමයි ඉදතහංගේ සමාදන් වන්නේ. එහෙම. ඒකේ අදහස තමයි තෘෂ්ණාවෙන් ආහාර සොයන්නේ නැතුව කියන්නේ තෘෂ්ණාවෙන් යුක්තව ආහාර වලට ලොල් වෙන්නේ ලොල් වෙන්නේ නැතුව ඉතින් තෘෂ්ණාවෙන් ලොල් වෙන්නේ නැතුව ඇත්තටම ස්වාමීනාත් ඒ පිළිසිඟා වඩිනවා එතකොට දැන් එහෙම තෘෂ්ණාවක් තියෙනවා නම් ලැබෙන තැන් වලට පමණක් යන ගතියක් තියෙනවා නමුත් දැන් මේ දුතහංගේ සමාදන් වීම තුළින් සපදානචාරිකංගයන් කියලා කියන්නේ ගෙපිලිවලින් එක ගයක්වත් අත් නොහැර පින්නපාතේ වැඩම කිරීම තමයි සපදාන චාරිකාංගය කියලා කියන්නේ. එහෙනම් අපි පින්නපාතිකාංගයේදී ගත්තාම එහෙම නීතියක් එතන තිබුණේ නැහැ. එහෙම. කැමති තැනකට යන්න පුළුවන්. කැමති තැනකට යන්න පුළුවන්, ලැබෙන තැනකින් ගන්න පුළුවන්. එහෙම. නමුත් දැන් මේ දුතාංගයේදී ඊට ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ දුතාංගයේදී කිසිම පන්ති ભેදයක් නැහැ, ලැබෙන නොලැබෙන තැන් කතාවක් නැහැ. හැබැයි තමන් පින්නපාතේ ආරම්භ කරන තැන ඉඳලා ගෙපිලිවලින් අපි අපි හිතමු ගමක පින්නපාතේ වඩිනවා. නැත්නම් ඊටියක පාරක පින්නපාතේ වඩිනවා. ඉතින් දැන් පින්නපාතේ වඩින භික්ෂුවට පුරුදු මේ අහවල් ගෙදර පින්නපාතේ දෙන්නේ නැහැ. අහවල් ගෙදර පින්නපාතේ දෙනවා. අහවල් ගෙදර බොහොම ගරු සත්කාර සහිතව පින්නපාතේ පූජා කරනවා. එහෙම අවබෝධයක් ඇති වෙනවා. හැබැයි ඒක පින්නපාතික භික්ෂුවට ප්‍රශ්නයක් නැහැ ඕන තැනකට ගිහලා පින්නපාති ලබා ගන්න පුළුවන්. එහෙනම් අපහන් දැන් මෙහෙම තිබුණොත් අපහන් පැහැදිලි කර විදිහටම දැන් පින්නපාති ගිහිලා හොඳට අත්දැකීම් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒ හින්දා දන්න අහවල් ගෙදර මේ මේ විදිහ කෑම හදන්නේ අහවල් ගෙදර මේ මේ විදිහ කෑම හදන්නේ කියලා. එතකොට අපි හාන්දරනේ අර නීරස කෑම එහෙම නැත්නම් කටුක දාණය හම්බ වෙන තැනක් මගහැරලා රහ කෑම තියෙන තැනකට මම මේ කියන්නේ සපදාන චාරිකාංගය ආරක්ෂා කරන හාමුදුරු කෙනෙක් නෙවෙයි සාමාන්‍ය පින්ඩපාතේ වඩින හාමුදුරු කෙනෙක් රස කෑම දෙන තැනකට විතරක් පින්ඩපාතේ ගිය හාමුදුරන්ට පවක් වෙනවද අපි හන්නේ පවක් වෙන්නේ නැහැ සමන දැන් අපේ ස්වාමීන් දැන් මේ සාකච්ඡාවට මුල පුරනකොටම හොඳ කරුණු ටිකක් මතක් කළා පැවිද්දේ මූලික හරය. ඇත්තටම පැවිදි වෙන්නේම මේ සසර දුකින් අත මිදෙන්න. එහෙමයි. එහෙමනම් මේ පොරවන චීවරය, ඒ වගේම වළඳන දාන ටික, ඉන්න සේනාසනය, ගන්න කිලන්පස ටික මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ නිවන් පිණිස උපකාර වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අතර මේ දුතාංග මේ කෙලෙස් නිබහරින්න දේශනා කරලා තියෙන්නේ. ඉතින් අතර යම් කිසි භික්ෂුවක් ස්වාමීන් වහන්සේ කියපු විදිහට ප්‍රණීත ආහාර සොයාගෙන යනවා නම් ඒ භික්ෂුවට ඇත්තටම රස තෘෂ්ණාව කියන එක එන්නෙන්ද වැඩි වෙනව නිසාක් අඩුවීමකට යන්නේ නැහැ. එහෙම. ඉතින් දැන් මට මතක් වෙනවා ඇත්තට මේ පින්ඳ පාතේ ඒක පවක් නොවුනට ක්ලේශයක් බවට ක්ලේශයක් බවට පත් වෙනවා. ඉතින් ඇත්තටම දැන් අර අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ පින්ඳ පාතයක් වළඳනකොට අර පුත්‍ර මාංශ උපමාව සමනත අහලා එහෙම. ඒ පුත්‍ර මාංශ උපමාව කියලා කියන්නේ දැන් විශාල කාන්තාරයක අම්මයි තාත්තයි පුංචි අත දරුවයි ගමන් කරන මේක උපමාවක්. එහෙමයි. ඉතින් ගමන් කරනකොට මේ අවශ්‍ය ආම්පන්න විශේෂයෙන් ආහාර වර්ග එහෙම අරගෙන යන්නේ. නමුත් මේගොල්ලෝ නොසිතූ විදිහට මාර්ගය වැරදිලා හෝ කොහොම හරි මේ ආහාර නැති වෙලා යනවා. ඉතින් තව සෑහෙන දුරක් යනකම් ආහාර වතුර ආදිය නැහැ. ඉතින් දැන් මේ දෙමහල්ලු දෙන්න අම්මයි තාත්තයි කතා කරන දැන් හරි වැඩේ. අපිට ආපස්සට යන්නත් බෑ ඉස්සරහට යන්නත් බෑ. එහෙම. ඉතින් එහෙමනම් ඒ ස්වාමි පුරුෂයා කියන බිරිඳට මේ මාව මරලා ඕගොල්ලෝ ඔයයි පුතයි මේ මගේ මස් කාලා ඒ මසුත් අරගෙන ඉස්සරහට යන්න නැත්නම් අපි තුන්දෙනාටම මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බිරිඳ කියනවා මේ ගැහණේ කැටියට මට මේ දරුවා එහෙම හදාගන්න බෑ. එහෙනම් මාව ඒ විදිහට මරලා ඔයයි පුතයි ජීවත් වෙන්න කියලා. ඒ වෙලාවේ මේ මහත්මයා කියනවා ඉතින් ඒක කරන්නත් බෑ මොකද මේ දරුවා මට හදාගන්න බෑ. ඉතින් කොහොම සාකච්ඡා කරලා අන්තිමට දෙන්න තීරණයකට එනවා. ඒ ස්වාම පුරුෂයා කියනවා ඉතින් දරුවා අපිට හදාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි මේ දරුවා මේගේ මාංශ දරුවා ඝාතනය කරලා මාංශ අනුභව කරමු කියලා. ඉතින් ඒ තීරණයට ඇවිල්ලා අන්තිමට දැන් මේක අම්මට කරන්නත් බෑ තාත්තට කරන්නත් බෑ. ඉතින් අන්තිමට මේ දරුවා මේ විදිහට දැන් දෙමව්පියන්ට වඩා දරුවා බොහොම ලාමකයි, ලපටි. ඉතින් මේ දුෂ්කරතා නිසාම දරුවා මරණයටපත් වෙනවා. දරුවා මරණයටපත් වුණාම මේ අම්මා තාත්තා දරුවෝ එහාට මෙහාට යවනවා යවනවා මට මරන්න බෑ ඔයා මරන්න කියලා තාත්තා ගාවට යනවා තාත්තා කියන අනේ මට නම් බෑ ඔයා මරන්න කියලා අම්මා ගාවට එනවා ඇවිදලාම ළමයා මැරෙනවා ළමයා මැරෙනවා ළමයා වෙහෙසිලා වෙහෙසිලා ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ අන්තිමට දැන් මේ මාංශය දැන් අනුභව කරනකොට දැන් තමන්ගේ දරුවා මෙතන පටික්කුල පැත්තෙන් ගත්තොත් මේක කිසිම ස්වභාවයක් නෑ මේ මාංශේ. ජීවත් වෙන්න පමණමයි. දැන් බලන්න එකක් තමන්ගේම දරුවාගේ. අනිත් එක නොකන මාංශයක්. තමන්නේ මිනිමස් මිනිස්සුවම කන්නේ නෑනේ. ඊළඟට ලපටි දරුවෙකුගේ මාංශයක් ඊළඟට තමන්ගේම දරුවා ඊළඟට මේකට ලුණු මිරිස් ආදී මොකුත් නැහැ. ඒකට පටික්කුල පැත්තෙන් ගත්තොත් ස්වාමීන් වහන්සේ උප්පරිමයි. ඉතින් නමුත් මේ මාංශය කණ්ඩ වෙනවා මේගොල්ලන්ට මේ නොකාම බැරි නිසා. නොකාම බැරි නිසා මේ කාර්යය සඳහා. ඔව්. පැහැදිලිවම. එතකොට සානද දැන් මේ කාන්තාරයේ උපමා කතාවක් නේ සැබෑ කතාවක් නෑ නෑ. සැබෑ කතාව නේ උපමා කතාවක්. මේ අතර බලන්න අපේ ਸਰවඥයන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙත් ඉතින් මෙතනදී අපිට පුදුම විදිහට පැහැදිලි වෙනවා. ඉතින් උන්වහන්සේ දෙන්න තියෙන උපමාව උපරිමයට දීලා තියෙනවා. සුදුසුම උපමාව සුදුසුම උපමාව දීලා තියෙනවා. ඉතින් එතකොට තථාගතයන් වහන්සේ වදාරනවා මේ කාන්තාරයේ තරණය කරන්න අරගොන්ට අර ආහාරය ගන්නත් වෙනවා. එහෙනම් කිසිම රහකටවත් කිසිම ප්‍රියකටවත් කිසිම මෝනකමකට මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න විතරයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ශාසනය සසුන්ගත වෙච්ච අපේ ස්වාමීන් වහන්සේ කියු විදිහට සබ්බ දුක්ඛ නිස්සරණිබ්බාන සත්‍ය කරණත්තාය කියලා පැවිදි වෙච්ච භික්ෂුව අනිවාර්යයෙන්ම ඒ ආහාරය වළඳන්නත් ඕන අර පුත්‍ර මාංශය අර අම්මයි තාත්තයි තමන්ගේම දරුවාගේ මස් අනුභව කරනවා වගේ මේ ජීවිතේ පවත්ව ගන්න විතරමයි. එහෙම නැතුව ඇඟ තර කරන්න, ලස්සන කරන්න, වෙන වෙන අලුත්යන් පුරවන්න, මදේ වඩන්න වෙන කිසිම ගිහාකල්ප එකක්වත් නැහැ. එහෙමනම් මේ ආහාරය ගන්නෙම ජීවිත යාත්‍රාව පවත්වන්න. අපි කියන්නේ ආහාර ගැනීම තුළ ඇති වෙන රස තෘෂ්ණාව විතරද? රස පටිඝය කියලා එකක් එන්න බැරිද අපි හඳුනන්නේ? කියන්නේ අකමැති ආහාර අනුභව කිරීම තුළ එතන ඇත්තටම අනිවාර්යයෙන්ම සාම තැලීමයි ගැටීමයි දෙකම ඇති වෙනවා. ඇති. දැන් දැන් අපිට රසට තියෙනකොට හැබැයි මේ දෙකෙන්ම ගැලවෙන්න පුළුවන් සිහිය තියෙනවා. එහෙමයි. එතකොට නැත්තම් දැන් සමහරවිට දායක පින්නතුලා හිතා එහෙනම් අපි මේ රසට ප්‍රණීතව ආහාර දුන්නාට පස්සේ හාමුදුරුවන්ගේ රස තෘෂ්ණාව වැඩි වෙනවා වැඩි වෙනවා කියලා හිතන්නත් පුළුවන්. එහෙම නෙවෙයි දායක පාර්ශවයේ දැන් බුදුරජාණන් අපේ ආනේ හාමුදුරුවෝ දාන වන්දන ප්‍රතිවේක්ෂා කරන්නේ මේ ඒක නැති කරගන්න. ඒක නැති කරගන්න. ඒතර දායක පාර්ශවයේ හැටියට තථාගතයන් වහන්සේට දෙන කෙනෙකුට ප්‍රණීතව ආහාර දාන සකස් කළ දෙන එක ඒක දායක පාර්ශවයට ආනිසංස ලබන්න ඕන දෙයක්. ඒ භික්ෂුන් වහන්සේ මේ ප්‍රණීතව දෙන දාණය කිසියම් කෙලෙසයකට අහු වෙන්නේ නැති වෙන්නේ ප්‍රත්‍යක්ෂාක් නුවණින් වළඳනවා නම් ඒක භික්ෂුන් වහන්සේට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපේ අපේ ස්වාමීන් වහන්සේ දැන් කියපු දේ ගත්තාම දැන් මේ මේ රසය ඇලි ඇලීමටයි ගැටීමටයි දෙකටම යනවාද කියන එක ඇත්තටම පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ඒක දෙකටම යනවා. මොකද රසට තිබුණොත් කැමැති එතනදී ලෝභ සිත් පහළ වෙනවා. ප්‍රත්‍යක්ෂාක් නුවණක් නැති කෙනෙකුට අයෝ යෝනිසෝ මනසිකාරයක් නැති කෙනෙකුට හැබැයි ඒ වගේම තමයි මේ රස නැති වුණොත් රසවත තිබුණ කැමති දේ විදියට හදලා තිබුණ හදලා තිබුණ නැත්නම් ඉතින් ලොකු කන්න හිතෙන්නේ නැහැ. කන්න හිතෙන්නේ නැහැ. හදපු එක්කෙනා කන්න හිතන ඒ වෙලාවට. <laughs> සමහරලාට ඉතින් මම කියන මේ උයන්න දාන්නේ නැද්ද කියන ඔය ප්‍රශ්න. එහෙමයි අපේ හැම. ඉතින් එතකොට එතන ගැටීමක් ඇති වෙනවා. අපි හැම දැන් ගිහි සමාජය දිහා බැලුවද අපි හැම පැහැදිලි දැන් පැවිද්දන් විදිහට ප්‍රතිවේක්ෂා කරලා හැම කණ්ඩෝර. දැන් ගිහි අය රසවත් විදිහට එක එක රෙසිපීස් වල එක එක ආහාර වට්ටෝරු හොයාගෙන රස බල බල ඒ ආහාර අනුභව කිරීම සිද්ධ කරනවා බොහෝ වෙලාවට. එතකොට ඒ අයට කෙලෙස් පහළ වෙනවද? කොහොමද ගිහි ගිහි ජීවිතයේදී එහෙම කරන එක වැරදිද? එහෙම නැත්නම් කල යුතු ප්‍රතිපදාව කුමක්ද අපි හඳුනන්නේ? ඔව් ඇත්තටම සාමනාත මේ නිවන් මාගේ ගමන් කරනවා නම් පැහැදිලිවම මේකෙන් රස තෘෂ්ණාව නැතිකරන්න අපේක්ෂාවක් තියෙනවා නම් ගිහියා පැවිද්දා කියලා විශේෂ විශේෂයෙන් පැවිද්දා නම් අනුන්ගෙන් නැපෙන නිසා අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂාව කළ යුතුයි. සහ පැවිද්දා ස්ථිර වශයෙන්ම නිවනම ඉලක්ක කරගෙනම ගමන් කරන කෙනෙක් නිසා එයාගේ අවධානය වැඩියෙන්ම තියෙන්න ඕනේ නේද? තියෙන්න ඕනේ පැහැදිලියම. ඉතින් ගිහි පින්නතාටත් ඇත්තට මෙහෙම කරන්න පුළුවන් නම් හරියම වටිනවා. කියන්නේ තමන් අවශ්‍යතාවයේ සලකලා ස්වාමීන් වහන්සේ හැමදේම පරිහරණය කරන්න පුරුදු වුණාම ඇත්තටම බොහොම සැහැල්ලුවෙන් මේ ගමන යන්න පුළුවන්. ඒ වගේම ගිහි ජීවිතේ බොහොම සාර්ථකයි. දැන් බලන්න ඒ විදිහට ආහාර ගන්න පුළුවන් නම් ඊළඟට හැම අවශ්‍යතාවයක්ම සලකලා ප්‍රයෝජනීය පරිදි ඒවා සකසා ගන්න පුළුවන් නම් ඇත්තටම කෙලෙස් පහළ වීම පැහැදිලිම අඩුයි. අපි හඳ මේ ආහාර ගැනීම සම්බන්ධයෙන් ගත් දැන් හැමතිස්සෙම ගිහියෙකුට අපි හඳුරන්නේ ප්‍රායෝගිකව බැලුවොත් මේ ප්‍රතිවේක්ෂා කරලා නුවණින් කල්පනා කර කර කන්න එන අවස්ථා අඩුයිනේ. දැන් උදාහරණයකට ගත්තොත් මගුල් ගෙයකට ගියාට පස්සේ මේ පිරිසක් එක්ක ආහාර අනුභව කරද්දී පොඩ්ඩක් ඉන්න මම මේ ප්‍රතිවේක්ෂා කරේ නෑ කියලා එතන ප්‍රතිවේක්ෂා කරන්න ගියොත් එහෙම ඒක ටිකක් මේ වෙනසක් වෙන්නේ. එහෙම නැතුව ගත්තොත් අපි හන්නේ පොයට ගිහිය පොයට සිල් සමාදන් වෙන වෙලාවල් වලට. එහෙම නැත්නම් දවස සතියකට වරක් හෝ දවසේ කෑම වේල් තුනෙන් එක වේලක් හෝ ওই විදිහට පුහුණුවක් විදිහට කළොත් ඒක වඩාත් යෝග්‍ය වෙයි නේද අපේ හැඳුරුනේ. ඔව් ඇත්තටම සමිලංශ ඒක ප්‍රායෝගිකව ඉතා හොඳයි. පොහොය දවසට ඒ වගේම පුහුණු වෙන අවස්ථාවවලදී ප්‍රත්‍යක්ෂාවෙන් ගැනීම බොහොම වැදගත්. හැබැයි ගිහි පින්නතෙකුට උනත් මේක සම්හල පුරුදු කරගත්තට පස්සේ ඒක මේ කාටවත් කිසි කෙනෙකුට දැනෙන්නේවත් නැහැ. එහෙමයි. මේ අවශ්‍යතාවයේ සලකලා දැන් ඇත්තටම මේ අවශ්‍යතාවයේ සලකන්නේ නැතුව ඔහි ආහාර දැක්කහම පුදුම තෘෂ්ණාවක් ඇති වෙලා ආහාර බෙදා ගන්නයි මම ගොඩක් අහලා තියෙනවා මේ Tamanට කණ්ඩත් බැරි තරම් ප්‍රමාණයක් බෙදා ගන්නවා. එහෙම. ඒ මොකද අර ඒ රස දැක්ක ගමන් අර ආහාර වලට ඉතින් පුදුම තෘෂ්ණාවක් ඇති වෙනවා. ඉතින් හැම දෙයකින්ම බෙදා ගන්න අන්තිමට ඒ පිගාණෙන් කාලක්වත් එයා පරිභෝග කරන්නේ නැහැ. එහෙම. ඉතින් ඇත්තටම දැන් මේක අපි බොහොම නුවණින් කල්පනා කරලා මම අවශ්‍යතාවය මට මෙච්චරයි මට ඕන කරන්නේ. ඉතින් ඒක මේ ස්වාමීනාත ඕන තැනක ඒ වෙලාවට මේ අමුතුවෙන් ඇස් දෙක පියාගෙන කරන එකක් නෙවෙයි මේ මම මේ ආහාරය ගන්න මගේ ශරීරයේ පැවැත්මට කියන ඒ සිතුවිල්ල ඇති කරගන්න පුළුවන් නම් විහිපින්නතෙකුට උනත් ඇත්තට මේ රස තෘෂ්ණාව බොහෝසෙයින් අඩු කරගන්න පුළුවන්. එහෙම දැන් බුෆේ දාලා තියෙන වෙලාවට බෙදාගෙන යද්දී උනත් අපි හන්නේ Tamanට ප්‍රමාණවත්ව ආශාවේ තරමට නැතුව නේද? එහෙම බලලා කල්පනා කරලා ගන්න බෙදා ගන්න පුළුවන් අපේ යන්නේ. පැහැදිලිවම හොඳයි. අපි දැකලා තියෙනවා දැන් එහෙම ඔය බුෆේ දාලා තියෙන අවස්ථාවලදී අපි ඔය අපි ඉන්දියාවේ ඉතින් ඔය තමුදුව චාරිකා එහෙම ගියාම ඉතින් අපිට දකින්න ලැබෙනවා ඉතින් ඒක සමහර අය මේ පුදුම විදිහට ආසාවටත් එක බෙදා ගන්නවා. බෙදා ගන්නවා. ඉතින් බෙදාගෙන සම්පූර්ණ එක මේ අපිට දාන්න සිද්ධ වෙනවා. එහෙමයි. හැබැයි ඔය ප්‍රත්‍යක්ෂා නුවණින් පාවිච්චි කරන්න පුළුවන් දැන් ඇඳුමක් බලන්න ස්වාමීන් දැන් අද අපි නොඑක් ස්වාමීන් වහන්සේලා සමහරලාට නොඑක් ඉහි සම්භාවනීයය මේ ඇඳුම පිළිවෙලට අඳින්න ඉතින් නොඑක් විදිහට උපදේශන පවත්නවා. හැබැයි එතනදී උනත් මේ ඇඳුම උනත් අවශ්‍යතාවය සැලකුවා නම් මම මේ ඇඳුම අඳින්නේ මගේ මේ විලි වසා ගැනීමට. ඉතින් ඇත්තටම අවශ්‍යතාවය සැලකන්නේ නැති නිසා තමයි ඒ විදිහට මේ ඇඳුම් පරිභෝග කරන්නේ. ඒ ඒ අනුව කල්පනා කළ බලනකොට ස්වාමීන් වහන්සේ ගිහියෙකුට උනත් තමන්ගේ නිවෙස, ඒ වගේම අඳින ඇඳුම, ආහාරය ඊළඟට හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ නුවණින් කල්පනා කරලා වැඩි නෙමෙයි ඔක පුරුදු කරගත්තට පස්සේ හරි ලේසියි. එහෙනම් පුරුදු කරගෙන ඉතින් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්නම් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට පුන් පොහොය දවසට ඊළඟට ඒ වගේම භාවනාවකට ගිය කාලයකට ප්‍රතිපත්ති පුරන කාලයකට ඒ වගේ ප්‍රත්‍යක්ෂාක් නුවණින් ඉන්න පුළුවන් නම් සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒක බොහොම වැදගත්. එහෙම අපේ හඳුරු බොහොම පැහැදිලිව ප්‍රකාශ කළේ විසූ පසය පරිහරණය කරද්දී ගිහි පැවිදි ඕනම කෙනෙකුට ඒ තුල කෙලෙස් අවසා ගන්නේ නැතුව කටයුතු කරන්න නම් සිහිය නුවණ භාවිතා කරමින් ඒවා පරිහරණය කරන්න කියන කාරණාව. අද අපි සාකච්ඡා කරන්නේ සපදාන චාරිකාංගය මේ පින්දපාතේ වැඩම කිරීම සම්බන්ධව තවත් ප්‍රතිපදාවක්. ගෙපිලි වලින් පින්දපාතේ වඩනවා කියන කාරණාව පිළිබඳව. අපි හඳුරෝ පැහැදිලි කළා මේ අංගය සමාදන් වෙච්ච කෙනෙක්ට රසෙහි ගිජු වෙලා රසවත් දාන පූජා කරන තැන්වලට තැන් තෝර තෝර පින්ඳ පාතේ වඩින්න පුළුවන් කමක් නැහැ. ලැබෙන විදිහට ගිපිරිවලින් අනුපිළිවෙලින් තමයි පින්ඳ පාතේ වැඩම කරන්න ඕන කියන කාරණාව. එතකොට සාමාන්‍ය පින්ඳ පාතය වැඩම කරන ස්වාමින් වහන්සේ නමකට නම් ඊවල් මාරු කර කර එහෙම යන්න පුළුවන්. හැබැයි ඒ උනත් රස තෘෂ්ණාව මුල් කරගෙන රසවත් කෑම සොයාගෙන යාම තුල ඒ පින්දපාත ගමන තුල කෙලස් වගුරුවමින් යන ගමනක් විය හැකියි. ඉතින් ඒ තවත් දුරට පාලනය කර ගැනීම සඳහා තමයි අපි මේ සපදාන චාරිකාංගය කියන අංගය සමාදන් වීම සිද්ධ කරන්නේ මේ අපට සාන පොඩි අවස්ථාවක් දෙන්න පින්දපාතිකාංගයේදී උනත් එහෙම සොය සොයා යනවා කියන එකම නෙවෙයි අපි හිතමු පිණ්ඩපාතේ වඩිනවා. දැන් මේ පිණ්ඩපාතේ වඩනකොට සමහර ගෙවල් වලින් දෙන්නේ නැහැ. සමහර ගෙවල් වලින් ලැබෙනවා. එහෙම. ඉතින් ඒ වෙනකොට දැන් ඒ භික්ෂුව දන්නවා මේ අහවල් ගෙදරින් නම් පිණ්ඩපාතයක් ලැබෙන්නේ නැහැ. ඒක දෙට යන්නෙම නැහැ. යන්නෙම නැතුව ඊළඟ දෙට යනවා. හැබැයි මේ සපදාන චාරිකාංගය සමාදන් වෙන භික්ෂුව පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා ඒ භික්ෂුව ටිකක් කල්ැතුව පින්නපාති වඩින්න ඕන. කල්ැතුව පින්න පාති වඩින්නේ මොකද ගෙපිඩි වලින්ම පින්න පාති වඩින්නේ නැහැ. එහෙම. සමහර ලැබෙන අවස්ථාවලට වඩා නොලැබෙන අවස්ථා වැඩි. එතකොට අපි හන්නේ නිතරම මේ පාරෙම වඩින භික්ෂුවක් නම් ඒ හාමුදුරුවෝ දන්නවනම් මේ gedirin ලැබෙන්නේ නැහැ කියලා එහෙම දැන දැනත් ඒ ගෙදරට යා යුතුද මේ සපදාන ජාතක? කවදා හරි යාගේ ශ්‍රද්ධාව පහළ වෙලා ස්වාමීනාත මොන හරි දෙයක් පූජා කරන්න පුළුවන්. එහෙම. ඒ නිසා ගයක් හැරියොත් නම් තුතාංග කැඩෙනවා. කැඩෙනවා. ඒ නිසා ඒ ගෙවල් වලට ඒකයි මේ පින්ඩපාති සපදාන චාරිකාංගේ පුරණ භික්ෂුව ටිකක් කල්ැතු යනවා. කල්ැතුව ගියාම ඒ වීතිය ගියාම පින්ඩපාති ලැබුණ නැත්නම් තව පාරක් හොයා ගන්නවා. ඒ පාර දිගට පිළිවෙලටම යනවා. ඒක කොච්චර දුර යා යුතුද අපි හඳුරන්නේ? පාත්‍රේ පිරෙනකන් අර අපි හඳුරන පාත්‍රේ පිරෙනකන් Tamanට ඇති වෙන ප්‍රමාණය ලැබෙනකන් ඉතින් පින්න පාතේ ප්‍රමාණයක් නැහැ. එහෙම. ඉතින් අද කාලේ සමහර ස්වාමීන් වහන්සේලා සතපුන් දෙක තුන ඊටත් වඩා පින්න පාතේ චාරිකාවේ නෙලෙනවා. එහෙම. එතකොට ඒ යම් දුරක් යාම තුල හාමුදුරුවන්ට පින්ඩපාතේ පාත්‍රයට ප්‍රමාණවත් වළඳන ප්‍රමාණවත් පින්ඩපාතේ ලැබෙනවා නම් ඒ දුර උන්වහන්සේ යා යුත්තේ ගෙපිලිවලින් කියන එකයි. ගෙපිලිවලින් සම්හාස එක ගයක්වත් අත් නොහැර අපි හිතමු ඒ ගමෙන් ලැබෙන්නේ නැත්නම් වෙන ගමකට යනවා. හැබැයි ඒ ගමේ පිළිවෙලට තමයි යන්න ඕනේ මේ දුතාංගේ සමාදන් වුණා. එක ගයක්වත් අත්හරින්න පුළුවන් කමක් නැහැ ලැබුණා නොලැබුණා කියන සංඥාව නෙවෙයි. ගෙපිලිවලින්ම වඩින ගෙපිලිවල කියන්නේ අපි හන්දර එතන දැන් එක පාරක ගත්තොත් අපි හිතමු පළවෙනි පටුමග කියලා පළවෙනි පටුමගේ යනකොට ගෙවල් තියෙනවා අංක 1 අංක 2 අංක 3 අංක 4 ආදී වශයෙන්. ඒතර අංක 1 ඉඳලම හාමුදුරු යන්න ඕන පිළිපද. අංක 50ක් කියනවා අංක 50 දක්වාම පිළිවෙලට යන්න ඕන. 50 දක්වාම යා යුතුද අපි යන්නේ නැත්නම් 25කින් විතර නෑ. ඇත්තටම සමහර වෙට අංක 2 3 යනකොටත් පාත්‍රයට Tamanට ප්‍රමාණවත් ආහාර ප්‍රමාණය ලැබෙනවා නම් ඉදිරියට යන්න අවශ්‍ය නැහැ මොකද? තේරුමක් නැහැනේ. එහෙමයි. හැබැයි ආහාර එහෙම ලැබෙන්නේ නැත්නම් ඉතින් අංක 50 දක්වාම යන්න සිද්ධ වෙනවා. එතකොට අපි හඳුරන්නේ දැන් ඒ පින්දපාතික මේ සපදාන චාරිකාංගේම රකින්න හාමුදුරුව දැන් ඔන්න අද පින්දපාතේ වඩිනකොට මේ ගෙවල් දෙක තුනකින් ලැබිච්ච හින්දා ආපහු හැරුණා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ගෙවල් දෙක තුනට යන්නේ නැතුව අපි හිතන හතරවෙනි ගෙදර ඉඳලා ආයෙත් අනුපිළිවෙලින් යනවා. එහෙම වුණොත් අර මුල් ගෙවල් ටිකට යන්නේ නැතුව හතරවෙනි ගෙදර ඉඳලා ඒක දුකංගේ කැඩෙනවා. සාමාන්‍යයෙන් ඔය අහපු තර්කයේ අපේ ධර්මෙත් එහෙම අපි කියන්නේ ත්‍රිවිසුද්ධි මාර්ග අට කතාවේවත් එහෙම සඳහන් වන්නේ නැහැ. හැබැයි සම් මෙහෙම ඒ සානත් අහපු ප්‍රශ්නෙත් හරි හොඳ ප්‍රශ්නයක්. මොනවා වුණත් එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු දැන් එහෙම හිතනවා නම් අපිට දැන් හිතන්න පුළුවන් ඒ භික්ෂුව පළවෙනි ගිය හැටියට හිතාගෙන හතරවෙනි ගෙදර ඉඳලා මොකද මම ඊයේ මේ ගෙවල් දෙකට අනුග්‍රහ කළා අද හතරෙන් ඉඳලා ආරම්භ කරනවා කියලා එහෙම يعني කැඩෙන්නේ නෑ නේද අපේ ඒ මැදින් මැද කඩකිරීමක් නෙවෙයිනේ නෙමෙයි හැබැයි ඉතින් මේක සඳහන් වන්නේ නම් යෙපිලිවලින්ම පින්න පාත වැඩි වීම එහෙමයි ඒ කියන්නේ යෙපිලිවල කියන්නේ ආරම්භ කරන තැන ඉඳලා පිළිවෙල පිළිවෙල ඒ කියන්නේ ඒ ආරම්භ කරන තැන සමහරට ඒ ඒ පටු මගේ මැදක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කෙලවරක වෙන්න පුළුවන්. එතන ඉඳලා ඉදිරියට අනුපිළිවෙලින් පින්නපාතේ ඉස්සෙල්ලාම ගිහිල්ලා ගෙයක් ගාව නැවතුණා නම් ඒ නැවතිච්ච ගෙදර ඉඳලා ඉදිරියට අනුපිළිවෙලින් යා යුතුයි. යා යුතුයි. ඒක සාන්න සත්‍යනදී අපිට පැහැදිලි කරගන්න එක තැනක් තියෙනවා දැන්. ආනිසංස වාරයේදී තියෙනවා මේ සපදාන චාරිකාංගය ආරක්ෂා කරන විත්තුවට කිසිම කුලයන් කෙරෙහි මච්චරියක් ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙන් තේරෙනවා මේ එකම පාරක යනවා කියන එකක් නෙවෙයි. එකම ගෙවල් ටිකකට යනවා කියන එකක් නෙවෙයි. උන්වහන්සේට ලැබෙන වීතිය මොකද්ද? පින්නපාතේ ලැබෙනවා නම් ඒ වීතිය උන්වහන්සේ ගමන් කරනවා. මේ සමහර පාරවල් තියෙනවා අපි ඒකත් මතක තියාගන්න සමහර පාරවල් තියෙන පින්නපාතේ ලැබෙන්නෙම නැහැ. ඉතින් එහෙමනම් මේ පාර අතහැරියට කමක් නැහැ කියනවා. අපෙන් දැන් මේ නිතරම පින්නපාතේ යන්නේ නැති පාරක් නම් දැනගන්න තියෙන ඉඩ කඩ අඩුයිනේ මේ ගෙදරින් ලැබෙනවා මේ ගෙදරින් ලැබෙන්නේ නැහැ ආදි වශයෙන්. එතකොට දැන් මේ මේ සපදාන චාරිකාංගයේ මූලික දේ තමයි ලැබුණත් නැතත් දරා ගැනීමේ හිත පුරුදු කිරීම නේද අපේ සම්මාස දැන් එතකොට දන්න පාර කියන්නේ තුලින් ඒ ගුණය වඩා දියුණු කරගන්න හැකියාව තියෙනවා නේද අපේ ඔව් දැන් මෙහෙමයි සන්නස දැන් පින්නපාත චර්යාවය ස්වාමීන් වහන්සේ දන්න නොදන්න අපිට ඇත්තට නොදන්න පාරක යනවා කියලා. එහෙමයි. ඉතින් ඇත්තට ඒ ලැබෙන අත්දැකීම් ස්වාමීන් වහන්සේ සුළුපටු නෑ. එහෙමයි. සමහර වෙලාවට පින්ඩපාතේ අපි සමහර අවස්ථාවල පින්ඩපාත වැඩම කරලා තියෙනවානේ. ඒ ගියාම සමහර තැන්වලින් ඉතින් ඒ අපිට අර ඒ පුජ්‍යලයන්ගේ ස්වરૂපේ ඉතින් සද්ධාව ඉතින් ඒ පුදුම උපේක්ෂාවක් මේ ඔක්කොම ස්වාමීන් වහන්සේ පින්ඩපාතයේ තුන ලැබෙනවා. ඉතින් සමහර තැන්වලින් අනේ අද මුකුත් නැහැ කියලා බොහොම සුළු දෙයක් දෙනවා. එහෙම. ඒ අයට හදවතින්ම ආශිර්වාද කරනවා නේ මේ. මොකද ඒ අයට තියෙන ටික බොහොම ශ්‍රද්ධාවෙන්. එහෙම. සමහර තැන්වල ගණන් ගන්නෙම නැතිව සමහර තැන්වල ගණන් බල්ලු ලියලා එවන අවස්ථා තියෙනවා. <laughs> මට ඒ අත්දැකීම් තියෙනවා අපි හැම සමහර තැන්වල පින්ද පාතේ. මට ඉන්න කලිමුත් ස්වාමීන් ඒක මතක් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් ඉස්සත් ස්වාමීන් වහන්සේ නමක්ව මගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් මේ ළඟදී උන්වහන්සේ පින්ද පාති ගියාම අනේ ස්වාමීන් වහන්සේ මොකුත් නැහැ කියලා මේ මොනවාද මේ සීනි ටිකක් ගෙනලා සීනි ටිකක් දැම්වල පාත්‍රයට. ඉතින් ගෙදර තියෙන එච්චරයි. ඒ වගේ මේ ගම් වල සමහර අවස්ථාවල ඉතින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ ඉතින් උපේක්ෂාව ඇති වෙනවා ඊළඟට කිසිම කුලයකට බැඳීමක් නැහැ. ඉතින් මේ ආදී ආනිසංශ ගොඩාක් තියෙනවා මේ සපදාන චාරිකාංග එකනේ දුප්පත් බොහෝසත් භේදයේ කිසිසේත්ම වළංගු නැහැ මේ සපදාන චාරිකාංග. කිසිසේත්ම වළංගු වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් තවත් විදිහට ගත් දුප්පත් පොහොසත් කුල හීන කුලීන වශයෙන් කුලවත් ගෙවල් තියෙන පුළුවන්. අපි යන්නේ හවල් මේ උසස් කුලවල ගෙවල් වලට විතරයි අනිත් ඒවාට අපි යන්නේ නැහැ. ආදී වශයෙන් එහෙම හිතලා තෝරලා ගියොත් මේ කියන අංගය ආරක්ෂා කරගන්න. ඇත්තටම සවනත් ඒ ගැන සාමනාතේ කරපේ කොහොඳයි. මොකද දැන් එදා ඉන්දියානු සමාජයේ කුල ભેදය කියන එක උපරිම වශයෙන් තිබුණා. එහෙමයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ඒ කුල ભેදයට සම්පූර්ණම උන්වහන්සේ තමයි පහර එල්ල කළේ. එහෙමයි. ඉතින් සමහර අවස්ථාවල දැන් බලන්න මේ උපාලි කියන අඩු කුලේ කෙනෙක්. එයා කලින් මහාන කළා රාජවංශිකයෝ පස්සේ මහාන කළා. එහෙම. එයාලා වඳින්න, වන්දවන්න. ඒ තරම් මාන්නේ නැති කළා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් දැන් අපේ ලංකාවේ වුණත් අද ගත්තාම මම මේ පහුගිය කාලේ මේවා අපි කියන්න ඕනේ මොකද මේවා මේ කිසිම වැඩක් නැති දේවල් ප්‍රතිපත්ති පුරන පිරිසකට සමහර වෙලාවට සමහර අපේ මේ ලංකාවෙත් එක එක ගම්මාන තියෙන අඩු කුලය යන පන්සල් ඊළඟට අනෙත් මේ උසස් කුලය යන පන්සල් එතන කිසිම ධර්මයක් විද්‍යමාන වෙනවද නැත්නම් තථාගත ධර්මය එතන කිසිසේත්ම නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂුන් වහන්සේ නමක් වුණත් මොන කුලෙන් ආවත් අර ගංගා යමුනා අතිරවති ඒ නොයෙක් ගංගා වලින් එන වතුර මහ මුහුදරට නම් එක රසේ එකම රසේ අන්න ඒ වගේ තමයි මේ ශාසනයට ඇතුල් වෙන භික්ෂුව තථාගත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා මිස ඒ මුල් කාලයේ තිබිච්ච නම් ගොන් කුල ඒ සියල්ලම අහෝසි වෙනවා. එහෙමයි. දායකත්වයක් අතරම දැන් අපි මේ පැවිද්දා විතරක් නෙවෙයි බුදුරජාණන් ශ්‍රාවකයා, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. එහෙමනම් දැන් උපාසක භාවය ලැබනකොට මේ සියල්ලත් අහෝසි වෙයි. ඒ සියල්ලම අහෝසි වෙන්න ඕනේ. මොකද ඕවා තියාගෙන ස්වාමීන් වහන්සේ මේ නිවැරදි මාර්ගේ ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. අර වැඩවසම් යුගයේ ඇතිවෙච්ච රාජනීතියේ බුද්ධ නීතියට වැඩිය ඉහළින් ගමන් කිරීම තුළ තමයි මම හිතන්නේ අපේ මේ සමාජය සමහර දැන් අපි සම්හන්තල අතර ගත්තත් දැන් ඒතර දැන් රාජනීතිය කොච්චර ඉස්සරහට ගිහිල්ලා තියෙනවද සමහර අවස්ථාවල. එහෙමයි. එතකොට එවන් චර්යා ධර්ම පද්ධතියකට අනුකූලව නම් කවදාවත් මේ සසර දුකෙන් නිදහස් වීමට නිවන සාක්ෂාත් කරගන්නට නම් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා හාමුදුරු කෙනෙකුගේ හිත තුළ අනතිමානී ගුණය, යටහත් පහත් භාවය, සරල චාම් පැවැත්ම, ඒ වගේම ලදදීන් සතුටු වීම ආදී මේ ගුණ දියුණු වෙන්න නම් ඊටාම වැදගත් පුහුණු කිරීමක් තමයි මේ සපදාන චාරිකාංගය කියලා කියන්නේ. අපි හඳුනන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක වශයෙන් කොහොමද මේ සපදාන චාරිකාංගය පුරුදු කරන්නේ? ශ්‍රාවණක් දැන් මේක මේ චාරිකාංගය සපදාන චාරිකාංගයේ උත්කෘෂ්ඨ පුරණ කෙනා උන්වහන්සේ එහෙම වීථියකට ගමන් කරනවා. එතකොට සමහර වෙලාවට ඉස්සරහින් දුවගෙන ආවිලා කෙනෙක් දාන දෙනවා. දැන් ඔහුගේ දැන් මගදී කෙනෙක් දැන් මෙහෙම උන්වහන්සේගේ පිළිවෙලින් වඩනවා. අරහින් ඉස්සරහින් දුව කෙනෙක් කෙනෙක් ඇවිල්ලා දාන පූජා කරන්න හදනවා. පිටිපස්සෙමුත් කෙනෙක් දුවගෙන ඇවිල්ලා දාන පූජා කරන්න හදනවා. ඒත් මේ දෙකම පිළිගන්නේ නැහැ. අපි හිතමු දැන් විහාරයට පන්සලට දාන අරගෙන යනවා මිනිස්සු එතකොට. ආ ඔබ වහන්සේ මේ අපි මේ පන්සලට තමයි දාන අරගෙන අපේ පින්ඩපාති පිළිගන්න කියලා ඒව බාරගන්නෙත් නැහැ. එතකොට කොහොමද අපි හන්දර එහෙම ගෙනල්ලා පිළිගනිද්දී බාර නොගෙන ඉන්නේ? අතවහනවද එපා කියනවද? අතවහනවා. සබදාන චාරිකාංගයේ උත්කෘෂ්ඨව පුරණ කනා අනිවාර්යෙන් මර විදිහට දැන් අපි හිතමුකෝ දැන් ගෙපිලි වලින් මේ ගමන වඩින්න තියෙනවා. මම සපදාන චාරිකාංගය ආරක්ෂා කරනවා කියලා කියන්නේ නැහැ. කියන්නේ උන්වහන්සේ අතවහනවා දැන් මේ ප්‍රමාණවත් වගේ. ඉතින් යම් කිසි දෙයකින් අතවහපුවම ඉතින් බෙදන්නේ. අපි හඳුන්නේ දැන් බැරි වෙලාවත් පින්ඩපාතේ බෙදන කෙනා දැක්කොත් පාත්‍රේ මොකක්වත් නැහැ කියලා. අර ඉස්සරහින් එන එක්කෙනා එහෙම දැකලා ඉවරලා අනේ ස්වාමීන් වහන්සේ මගේ මේ දාන පිළිගන්න කියලා කිව්වොත් පාත්‍රේ මොකක් හරි නැත්නම් එහෙම අත වැහුවොත් එහෙම අර දායකයා වැරදි විදියට හිතන්න පුළුවන් මේ හාමුදුරුව අපේව ගන්නෙ නෑ එහෙම ආදී වශයෙන් දැන් සමහර විට එහෙම හිතන්නත් පුළුවන් නමුත් දැන් සානසික අල්පේක්ෂිත ආදී ගුණයක් ගැන හිතන්නත් පුළුවන් ඒත් කෙසේ හෝ ස්වාමීන් වහන්සේ උත්කෘෂ්ඨව පුරණ කෙනා. දැන් මධ්‍යම පුරණ කෙනා ගන්නවා. හැබැයි අර ඒ දානෙ ගත්තට එතන අපේක්ෂාව පිළිවෙලින් වඩින එක අතහරින්නේ නැහැ. අතහරින්නේ නැහැ. යාට අවශ්‍ය සම්හඟට අවශ්‍ය ප්‍රමාණයේ දාන ටික ලැබෙන එක උනාති ගෙපිළිවෙලින් වැඩම කරනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ ඕමක වශයෙන් මේ දුතාංගේ පුරණ ස්වාමීන් වහන්සේ දැන් කවුරු දාන ගෙනද මහන්ත එතන වැඩ ඉන්නවා. එහෙනම් දැන් මට දැන් දාන ගෙනද්දී කියලා ඉතින් ඒකම අපේක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි මේ ගෙපිලිවල කඩන්නේ නැහැ. එහෙම. උන්වහන්සේට එතන මදි වුණොත් උන්වහන්සේ ගෙදරට වැඩම කරා. නමුත් අර අපේක්ෂාවෙන් ඉන්නවා ආ එහෙනම් මට මේ අයම දාන සම්පාදනය කරයි කරයි කියලා. ඒක තමයි සම් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියන අවස්ථා තුන. හැබැයි මේ තුන් දෙනාගේම මේ දුතාංගයේ බිඳෙනවා. අනිවාර්යෙන්ම ගෙපිලිවල වෙනස් කරලා ගයක් කර ගයක් පින්න පාති ගියෝ වැඩියොත් දුතාංගේ කැඩෙනවා. එහෙමයි. අනුපිළිවෙලින් යන ගමනේදී එක ගයක් මගහැරලා වෙනත් ඊළඟ ගයට ගියොත් මේ ධුතංගය හැදෙනවා. ඒ වගේම අපි හඳුනන්නේ දැන් අර පිළිගන්නන එන දායකයෙක් දානේ පිළිගන්නන හදනකොට හාමුදුර අතවහනකොට දායකය ඇහුවොත් ස්වාමින් වහන්සේ සපදාන චාරිකාංගය ආරක්ෂා කරනවද කියලා එතකොටත් ඒ හාමුදුරුවන් ටික පිළිගන්න වෙනවා සහ එතෙන්දිත් කැඩෙනව නේද අපි හඳුනන. ඔව් එතනදී දැන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් නම් ස්වාමීන් වහන්සේ දායකයෙක් මොකක් හරි දුස් ධර්මයක් සමාදන් වෙලාද කියලා ඇහුවොත් එහෙම එහෙම අහන්න තරම් නුවණක් තියෙනවා නම් ඒක ඒ දුතාංගය ගැන දන්නවා නම් ඒ දායකයා අහන්නෙත් නෑ හැබැයි. එහෙම. මොකද ඒ දායකයා දන්නවා. දන්නවනේ මේ හාඳුරට මේක ආරක්ෂා කරගන්න අපි අනුග්‍රහය දන්නවා. අනුග්‍රහය දක්වන්න ඕනේ කියලා. එහෙම. එහෙමනම් දන්න කෙනෙක් නම් ඒක අහන්නෙත් නෑ. හැබැයි ඇහුවොත් බැරි වෙලා හරි මොකක් හරි උත්තරයක් ඔබ වහන්සේ සමාදන් වෙලාද කියලා දුතාංග කැඩුවට කමක් නෑ කියන එතනදී. එහෙම. අපි එතනදී මේ මොකක් හරි වෘතයක් සමාදන් මේ දුතංගයක් සමාදන් වෙලා ඉන්නවද කියලාද අහන්නේ එහෙම නැත්නම් අසුවල් දුතංගයේ සමාදන් වෙලා ඉන්නවද කියලාද අහන්නේ. සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් කෙලින්ම කවුරු හරි ගිහියෙක් ඔබ වහන්සේ සපදාන චාරිකාංගේ සමාදන් වෙලා ඉන්නවද කියලා අහන්නේ ගිහියටත් ලොකු අවබෝධයක් මිදුතාංගය පිළිබඳව තියෙනවා. එහෙමනම් එයා දන්නවා මිදුතාංග අල්පේච්ඡතාවෙන් තහංගයක් පුරන භික්ෂුවකගෙන් කීයටවත් ඒ පිළිබඳව අහන්න හොඳ නැහැ. හැබැයි අපි හන්නේ මේ ගොඩක් දැනුම තියන අය කුහක ප්‍රතිපදාවේ තියන අය ඉන්නවනේ. මමත් තාත් තියෙනවා. එතන මේ දුතංගේ කඩන්න ඕනේ හින්දා අහන ඒක නම් මාර බලපෑමක්. ඒක එහෙමනම් ඒකට අහුණාට කමක් නැහැ. යාට පෙන්වන්න අවශ්‍ය නැහැ. මම දුතංග ධාරී කියලා. නැත්නම් සමහරලාට යාම චෝදනා කරා මේ හාමුදුරුවෝ මේ දුතංග ධාරී කියලා මට කිව්වා කියලාද. ඒ වගේ දුෂ්ට හිතක් තියෙනවා නම් එහෙමයි. සමහරලාට ඒ ඒ ඒ පුජ්‍යලයම කියන්න පුළුවන් මේ වික්ෂුව දුතංග පිරුවට මට කී කියා යනවා මේ දුතාංග පුරනවා කියලා. එහෙම කියන්න පුළුවන්. එතෙන්දී මේ දුතාංගේ පුරනවා කියලා අනිකාට කියනවද එහෙම නැත්නම් අපි හන්නේ දුතාංගේ කඩන විදියට ඒ වැඩ කටයුතු කරනවා. පාද මහත්තයා හැන දාන පිළිගන්නන්න කියලා. ඉතින් දාන බාර ගන්න එකයි තියෙන්නේ. එහෙමයි පහන්නේ. එතකොට දැන් සපදාන චාරිකාංගය සම්බන්ධයෙන් ගත්තහම මේ පින්ද පාතිකාංගය ගැන අපි ආනිසංස වශයෙන් දැනගත්තා. සපදාන චාරිකාංගය තුල තියෙන ආනිසංශ මොන වගේද අපි හන්නේ? ඔව් සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මේ පිණ්ඩපාත චර්යාව හා සම්බන්ධව පිණ්ඩපාතිකාංගය ඊළඟට දැන් ඔය පත්ත පිණ්ඩිකාංගය, ඒකාසනිකාංගය, කළුපට්ඨාබත්තිකාංගය මේ ආදී හැම එකකම ස්වාමීන් වහන්සේ වැඩෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ මුලින් මතක් කරපු අල්පේච්ඡතාවයත් සන්තුෂ්ඨිතාවයත්. ඒ වගේම ඊතරීතර පිණ්ඩපාතේ තමයි පිණ්ඩපාත සන්තෝෂේ තමයි මේකෙන් ඇත්තරම වැඩෙන්නේ දිනු වෙන්නේ. එහෙමයි. එතකොට මේ දැන් ආනිසංස වශයෙන් සම්හත කුල මච්චරියක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට කුල මච්චරිය කියන එකත් අපිට පොඩ්ඩක් විග්‍රහ කරලා කුල මච්චරිය කියලා කියන්නේ දැන් සම්හත මේ ලෝභයේ ටිකක් එහා ගිය එක. සමහර වෙලාවට කුලයට පුදුම විදියට ඇලිලා. ඉතින් ඇත්තටම මේ සියල්ල එපා කියලා පැවිදි වෙන පැවිද්දා දන්නේම නැතුව මේ කෙලෙස් වල හැටි. තමන්ට උපස්ථාන කරන, තමන්ට සලකන, ඒ වගේ කුලෙක් කුලයකට බැඳිලා විතරක් නෙවෙයි ඊටත් එහා ගිහිල්ලා දැඩි වූ බැඳීමක් දැඩි බැඳීමක් ඇති කරගන්න. අර කුලේසු අනනොගිද්දෝ කියපු ස්වභාවය නෑ. නෑ. පැහැදිලිවම නෑ. ඒ භික්ෂුවට එහෙම දැන් අර විදිහට පොදුවේ එහෙම මේ පින්නපාතචර්යාව යෙදෙන කෙනෙකුට එහෙම මේ අර අහවල් ගෙදර මගේ දායකයා අහවල් ගෙදර මං මට හිතවත් කෙනා එහෙම කියලා එහෙම බැඳීමක් නැහැ. එහෙමයි. ඉතින් මේ බැඳීම නැති වෙන එකම කොච්චර දෙයක්ද? ඉතින් ඒ වගේ සානත අල්පේච්ඡතා ආදී ගුණ වගා කරගන්න, දියුණු කරගන්න, ඊළඟට තමන්ගේ සීලය පිරිසිදු කරගන්න හරියට අර පියාපත් බර විතරයි බොහොම සැහැල්ලුවෙන් මහාන ජීවිතය කරගෙන යන්න මේ සපදාන්චාරිකංගේ ලැබෙන ආංශංශ හැටියට දක්වලා තියෙනවා. සහ අපේ හඳුරන්නේ මේ සමබර මානසිකත්වයත් හොඳට පුරුදු වෙනවා නේද? සමනත් ඒ කිව් නොකි පුදුම විදිහේ ආනිසංස රාශියක් මේ සපදාන චාරිකාංගය තුළ තියෙනවා. එහෙම. දැන් මේ පිණ්ඩපාතිකාංගය පිණ්ඩ ඊතරීතර පිණ්ඩපාතයේ කියන මේ ආර්ය වංශ ප්‍රතිපදාවට අනුගත වෙච්ච පිණ්ඩපාතය හා බැඳුණු දුතංගයන් කීපයක් තමයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉතින් අපි අද සපදාන චාරිකාංගය පිළිබඳව ප්‍රමාණවත් කතා කරපු නිසා අපි අපේ හාමුදුරන්ගේ අවධානය යොමු කරන්න කැමති ඒකාසනිකාංගය කියන එක පිළිබඳව කියන්නේ. ඒකත් සම්මත විශේෂිත වූ දුතහංගයක්. නානා භෝජන භෝජනම් පටික්කිපාමි ඒකාසනිකංගම් සමාදියාමි කියලා තමයි මේක සමාදන් වෙන්නේ. එහෙමයි. සානත් මේ දුතහාංගයේ සමාදන් වෙච්ච භික්ෂුව අතර මේක ආරක්ෂා කරන්න ලේසි ඒකබත්තිකණක්. එහෙම. ඒක භක්තිය කියන්නේ එක වේලක් වරඳන බිස්සුවක් මොකද මේකේ තියෙන ස්වභාවය තමයි එක ආසනයක ඉඳලම දාහනේ වරඳන්න ඕනේ. ආය නැගිටට පස්සේ දාහනේ වරඳන්න පුළුවන් කමක් නැහැ. එහෙම. දැන් අපිට දැන් අපි යන යන තැන අපි හිතමු දැන් අපි එක දැන් අපි දාහනේ වරඳන එක ආසනය කියන එකෙන් අදහස් කරේ මොකද්ද අපි හඳන එකම පුතුවක නෑ එහෙම නෙවෙයි සාමදාංශ අපිට එදාට වාඩි වෙන එක දවසට අපි දැන් දාහනේ වරඳන අපිට සාමාන්‍ය වෙලාව තියෙන උදේ පහමාර ඉඳලා අපි තුන් පහේ ඉඳලා දවල් 12 වෙනකන් කියලා. එතකොට ඒක එක අවස්ථාවක්. මේ අවස්ථාවේ එකම තැනක වාඩි වෙලා තමයි දාන වන්දන්න පුළුවන්. එහෙම. තැන් දෙකක වාඩි වෙලා වළඳන්න පුළුවන් කමක් නැහැ. එහෙම. උදේ දාන එක තට්ටුවක, දවල් දාන තව තට්ටුවක වළඳන්න බෑ. බෑ. අනිත් එක එහෙමත් ඒකත් එහෙමයි. දෙපාරක් වාඩි වෙන්න නැගිටින්නත් බෑ. එහෙම. වාඩි වුණොත් වාඩි වුණා. එහෙම. නැගිට්ටොත් නැගිට්ටා. එහෙම. එතකොට දැන් මේකේදී විශේෂත්වය තමයි ඒ අර ඒක භක්තික වුණාම ඒක ලේසි. දැන් සමහර වෙලාවට සම්හංශ මේ දුතාංගය සමාදන් වුණාම දැන් අපි හිතමු විචුවක් වේල දෙකක් වළඳනවා උදේ දානෙත් වළඳනවා දවල් දානෙත් වළඳනවා. එහෙමනම් උදේ දානේ වළඳලා නැගිටින්න නැතුව එතන ඉන්න ඕනේ දවල් දාන වෙනකම්. මේ මේ දුතාංගය ආරක්ෂා කරන භික්ෂුව. ආරක්ෂා කරන භික්ෂුව. ඉතින් ඇත්තටම ඒකාසනිකාංගය සමාදන් වෙන්නේ මම දැකලා තියෙන්නේ එකම වේලක් වළඳන භික්ෂුව විතරයි. මොකද නැත්නම් ඉතින් ඒ භික්ෂුවට වෙනම දෙයක් කරගන්න වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. උදේ හිඩි දානේ වන්දලා එතෙන්ට වෙලා වාඩි වෙලා ඉන්නවා දවල් දාන වෙනකන්. එහෙම. ඒකේ කිසි තේරුමක් නැහැ. නැත්තම් මම හිතුවේ මේ මෙහෙම වෙන්න බැරිද අපි හන්ද දැන් හොඳ දාන ශාලාවේ මේ හාමුදුරු ඒකාසනිකන්ගේ සමාදන් වෙලා දානේ වළඳනවා. ඊට පස්සේ දවල් 9:00මාරට 10ට විතර වෙනත් කෑමක් ලැබෙනවා. උන්වහන්සේට උන්වහන්සේට බැහැ අර කාමරේ හරි වෙනත් තැනක හරි පුටුවක වාඩි වෙලා ඒ දානේ වළඳන්න. ඒක වළඳන්න ඕන නම් අර කලින් වාඩි වෙච්ච ඉරියව්වෙන්ම වාඩි වෙලාම වළඳන්න වෙනවා කියන එක එහෙම හිතන්න බැද්ද අපි හන්නේ. ඈ එහෙමනම් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ දුතාංගය. මොකද දැන් මේ දුතාංගය සමාදන් වීමේදී කියනවා දානශාලාවේ උනත් දානශාලාවේ තේරාසනේ වාඩි වෙන්නත් එපා කියනවා. Tamanට වඩා වැඩිහිටියෝ ආචාර්ය උපාධ්‍යවරු ඒ කියලා Taman දන්නවා නම් සමහරට එන්න පුළුවන් නම් ආසන දෙක තුනක් අයින් කරලා Taman වැඩිහිටියා වුණත් ආසන දෙක තුනක් අයින් කරලා වාඩි වෙන්න කියලා මොකද වැඩිහිටියෙක් આવුත් නැගිටින්න වෙන හින්දා. එහෙම. මොකද නැගිට්ටොත් නම් මේ දුතාංග ඒකාන්තෙම කැඩෙනවා. එහෙම. ඉතින් මේ දුතාංගේ සම්පූර්ණ කරන්න පුළුවන් එක නැගිට්ටොත් කියන්නේ මේ දානේ වළඳ වළඳ ඉඳලා නැගිට්ටොත්. පැහැදිලිවම තමයි. දානේ වන්ද වන්දලා නැගිට්ටොත් ආය වන්දන්න බෑ දාට. සුතාංගේ සම්පූර්ණ කරනවා නම් ඒ බික්ෂුවට ආය වන්දන්න බෑ. එහෙම. ඒ නිසා මේ ඒකාසනිකාංග කියන්නේ එකම ආසනය දානට දවසට එකයි. එහෙම. දානේ වළඳීම සරයි එක වතාවක් වාඩි වෙනවා. එක වතාවක් වාඩි වෙනවා. ඒත් ඇත්තට මේ වගේ සාමාන්‍යත මේ 아무තු මේ හමුදා නීතියක් වගේ එකක් නෙවෙයි. මේකෙදි ඇත්තටම තියෙන මේ අල්පේච්ඡතාවයම තමයි මෙතනත් පෙන්වන්නේ. එහෙමයි. ඒක ඒකෙන් අදහස් කරන්නේ මේ ආහාර ලෝලත්වය අඩු කර ගැනීම. ආහාර ලෝලත්වය අඩු කර ගැනීමත් ඒ වගේම සම්මත ඒක භක්තිකව භික්ෂුවක් දැන් වේල් දෙකක් භික්ෂුවකට වළඳන අවස්ථාවක් තියෙනවා. නමුත් එක වේලක් වළඳලා ඉන්න තැනට එනවා. එහෙමයි. ඉතින් අතරම දැන් පින්නපාතික අද ලංකාවේ පින්නපාතේම ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා මම දන්නවා. උන්වහන්සේලා ඉතින් ස්වාමීනාගේ වේල දෙකක් පින්නපාත යන්න පුළුවන් කමක් නැහැනේ. එහෙම. උන්වහන්සේලා දැන් බොහෝ භික්ෂුන් වහන්සේලා කරන්නේ උදේ පාන්දර පින්නපාතේ වඩිනවා. පින්නපාතේ වැඩලා ඉතින් දානේ ටික තමන් ඉන්න කුටියට අරගෙන ඇවිල්ලා ඉතින් පැම් පහසු වෙනවා. පැම් පහසු වෙලා 9ට විතර දාන වන්දනට පටන් ගන්න උදේටයි දවල්ටයි දෙකට. දෙකටම. එතකොට ඉතින් උන්වහන්සලාට ඉතින් පහවදා වෙනකන් ඒ ආහාර ටික ඇති තමන්ගේ ජීවිතේ පවත් ගන්න. පින්ඩපාතේ වඩින්න කලින් කැඳ වගේ જાතියක් වළඳන්න පුළුවන්ද? බොහෝ තෙන් සාමනාත ඉතින් ඒ වගේ වනගත වෙලා ඉන්න සාමනාතලට කැඳ එහෙම ගේන්න කෙනෙකුත් නැහැනේ. එහෙම. ඉතින් සමහර බොහෝ සාමනාතලා ඉතින් එහෙම නිදාහාර නිදාහාරව තමයි පින්ඩපාතේ වඩින්නේ. අනිත් එක අර වළඳන වෙලාවට සමනක් දැන් අපිට උනත් දැන් අපි අපි පැවිදි ජීවිතේ දැන් අපි සමහරලාට දැන් 12න් පස්සේ ඊට පස්සේ අපි පහවදා එනකම් දානේ වළඳන්නේ නැහැ. එතකොට දැන් සමහර වෙලාවට ඒත් අපිට බඩගින්නක් දැනෙන්නේ නැහැ. නමුත් මම හොඳට බලලා තියෙනවා මේ ඒක භක්තික භික්ෂුවට උදේ 9 10 අමාර විතර වෙනකොට සාන පුදුම බඩගින්නක් එනවා. ඒකට හොඳට වළඳන්නත් පුළුවන්. එහෙමයි. එතකොට ඒ භික්ෂුවට පුළුවන් ඉතින් ඒ ගන්න ආහාර ටිකක් හොඳට වරු දෙකටම සෑහෙන්න වළඳන්න පුළුවන්. <laughs> පැහැදිලිවම. එතකොට ඒ විදිහට දාණය අරගෙන උන්වහන්සේට පුළුවන් එදාට පහවදාට ඒ තමන්ගේ ජීවිතය පවත් ගන්න මේ <laughs> එහෙමයි ප්‍රහන්න. එතකොට මේ දැන් අපි හඳුනේ ඒකාසනිකංගය සමාදන් වෙන භික්ෂූන් වහන්සේ නමක් අනිත් භික්ෂූන් වහන්සේලා මැද්දේ කොහොමද හැසිරෙන්නේ? දැන් උන්වහන්සේ එක්ක ඉන්නවා දුතාංග ආරක්ෂා නොකරන භික්ෂුන් වහන්සේලා පිරිසක්. එතකොට දැනෙන්නේ නැද්ද අපි හාඳුරන්නේ මේ හාඳුරන්නේ මේ දුතාංගය ආරක්ෂා නොකරනත් අපිට දානශාලාවක දාන වන්දන වෙලාවට හංගන්නම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි Taman මේක මේ උලුප්පු උලුප්පු මම මේ විදිහේ දුතාංගයක් සමාදන් වෙනවා කියලා අපේක්ෂාව මේ භික්ෂුව තුළ නැහැ. එහෙමයි. එතකොට සමහරවිට සංඝ පිරිසක් එක්ක ඉන්නකොට දැන් පින්න පාතෙන් ජීවත් වෙන්නේ ඊළඟට එක වේලයි වළඳන්නේ. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලාගේ කාරුණික අනුග්‍රහය භික්ෂුවට ලැබෙන අවස්ථා තියෙනවා. තියෙනවා. ඒතර මේ භික්ෂුව පිළිබඳ වැඩි හොයන්නේ බලන්නේ නැහැ. ඊළඟට මේ භික්ෂුව දාන වන්දනට මේ තව ඕනද කියලා අහන්නේ. මොකද මේ භික්ෂුවගේ පිළිබඳව දැන් අපි මේ අත්දැකීමෙන් අපි දන්නවා. මේ භික්ෂුව හුදකලාවේ තමන් ඒ දාන ටික වළඳලා ඒ ශාසනිකංගේ ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ නමකට දානි වළඳන වෙලාවට යලි යලිත් දානි බෙදන්න එහෙම හැකියාව තියනවද? සමනක් ඒකාසනිකාංගයේ උත්කෘෂ්ඨෝපරණ භික්ෂුව තමන්ට ලැබිච්ච ටික විතරමයි වළඳන්නේ. ආය ගන්නෙ නැහැ. ඒ කියන්නේ මුලින් ඔක්කොම අවශ්‍ය ටික බෙදා ගන්නවා. බෙදා ගන්නවා. එහෙමයි. ඒ මධ්‍යම වශයෙන් නම් අර භාජනයේ තියෙන ප්‍රමාණයට තව ටිකක් කවර හරි ගිල බෙදුවොත් ඒක ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඕමක වශයෙන් පුරුණ බික්කුවට සාමනහත් උන්වහන්සේට පුළුවන් ඕනනම් එතන ඉඳගෙන දවල් වෙනකම් වුණත් වළඳන්න පුළුවන්. මේ අන්තිම වශයෙන් පුරණ භික්ෂුවට. එතකොට අර උත්කෘෂ්ඨව පුරණ භික්ෂුව ඉතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය පාත්‍රයට දාගත්තට පස්සේ ආය කිසි දෙයක් පිළිගන්නේ නැහැ උන්වහන්සේ. ඉතින් එදාට ඒ තමයි වළඳන්නේ. එහෙම. අපි යන්නේ එතන පාත්‍රයට දැමිය යුතුයමයි කියලා නියමයක් තියෙනවද? එහෙම නැත්නම් අපි හිතමු කැවිලි, පෙවිලි තියෙනවා, කිරි පැණි තියෙනවා, ඒ ආදි වශයෙන් වෙනත් වෙනත් අතුරු ප්‍රසාදිය තියෙනවනේ. ඒ ඔක්කොම වළඳන්න කලින් පිළිගන්න ගන්නවා. පිළිගන්න ගන්නවා. පාතරයට දැමිය යුතුමයි කියන එක එකක් නෑ. ඉදිරියේදී ස්වාමීන් වහන්සේ අපි පත්තපින්ඩිකාංගේ කතා කරනකොට ඒක සාකච්ඡා වෙනවා. ඒක සාකච්ඡා වෙනවා මේ මෙතෙන්දී එතරම්ම තීව්‍ර වෙලා උග්‍ර වෙලා නැහැ. උග්‍ර වෙලා නැහැ. Taman ඉන්න මේසෙට වටේට ආහාර ටික තියාගන්න පුළුවන්. එහෙමයි ප්‍රහාන. එතකොට අවසාන වශයෙන් අපි සඳහන් කළොත් මේ ඒකාසනිකාංගයේ තියෙන විශේෂ ආනිසංස. ඔව්. ඇත්තටම සාමාන්‍යයෙන් ඒකාසනිකාංගයේ තියෙන තරල්පේච්ඡතාදී ගුණ වැඩිනවා වගේම විශේෂ ගුණාංගයක් තියෙන මෙතනදී අර හොඳ නිරෝගීකමට ඉතින් බොහොම හොඳයි. මොකද මේ ආහාර නිසා හටගන්න රෝගාබාධ ගොඩාක් නැති කරගන්න පුළුවන් මේ ඒකාසනිකාංගේ සමාදන් වෙච්ච වික්‍රවට. මොකද ඉතින් ආහාරය උදේටයි දවල්ටයි එහෙම දිගටම වළඳන්නේ එක වේලක් වළඳන්නේ. ඊළඟට මේ නොඑක් දේවල් හොයාගෙන යන්නේ ලැබිච්ච දේ වළඳන්නේ. ඉතින් ඒ නිසා රෝගාබාධ ආහාරය නිසා යම්කිසි රෝගාබාධයක් හටගන්නවා නම් ඒ රෝගාබාධ හටගන්න තියෙන ඉඩ කඩත් අඩු වෙනවා. ඒ වගේම තමන්ගේ කය බොහොම සැහැල්ලුයි. ඒ නිසාම හිතත් සැහැල්ලුයි. ඉතින් මහානකම කරගෙන යන්න ඒක ලොකු උපකාරයක් මේ ඒකාසනිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවට. එහෙම පහනේ. එතකොට ආහාර රුචි ලෝලත්වය කියන එක රස තෘෂ්ණාව අඩු කරගන්නත් ඒක බෙහෙවින්ම උපකාර වෙනවා. ඒ වගේම සරල චාම් පැවැත්මට ඒක බෙහෙවින්ම උපකාර වෙනවා. ඉතින් බොහොම හොඳ වටිනා ಗುಣධර්ම රාශියක් චිත්ත අභ්‍යන්තරය තුල ඇති කර ගැනීම සඳහා මේ කියන දුතාංගය බෙහෙවින් උපකාර වෙනවා. ඉතින් බලන්න ආහාරයත් එක්ක ගත්තාම අපිට මොනතරම් අපේ පැවැත්ම හොඳ කරගන්න අවශ්‍ය ප්‍රතිපදාවන් මේ දුතාංග හා බැඳිලා තියෙනවාද කියන එක. ඉතින් ප්‍රායෝගිකව භික්ෂුන් වහන්සේලා මේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හොඳින් පුරුදු කරන ගමනේ ගිහි අය විදිහට ඔබටත් යම් අවස්ථාවක හැකියාව තියෙනවා මේ මේ කියන කාරණා අත්හදා බලන්න. එක දිගට අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා බැඳීමක් නැහැ. නියෝමයක් නියමයක් නැහැ. නමුත් ප්‍රායෝගික ජීවිතයේ මේ කියන තෙලස් දුතාංගයන්ගෙන් එකක් දෙකක් තුනක් හරි ඔබට ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් අපේ හැමෝම ඉදිරි සාකච්ඡාවලදී ගිහි ඔබට ප්‍රායෝගිකව පුහුණු කළ හැකි දුතාංග මොනවද කියන එක උදාහරණ සහිතව කරුණු කාරණා විස්තර කර දෙවි. ඉතින් අද අපිට નિયમિત වේලාව අවසන් නිසා මීට වැඩි අපිට සාකච්ඡා කරන්න අවකාශ නැහැ. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේට පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අපහා බෙදා හදා ගැනීම සඳහා නිර්ලෝභීව නිස්ථානයේට සිය සම්පත් දායකත්වයේ ලබා දීම පිළිබඳව අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා සිය වටිනා දායකත්වය ලබා දෙමින් දහම් පිපාසයෙන් සිටින බොහෝ දෙනාගේ දහම් පවස නිවාලීම පිණිස සදහම් තිලිනේ සිදු කරන්නේ නවෝදිනී අමරසේකර මහත්මනි ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම එක ස්පර්ශ වෙලා. දී අමරසේකර පියාණන්ට ඒ වගේම වෛද්‍ය ධම්මික නානාකාර ලොකු මාමාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නවෝදිනී මහත්මිය සහ අනුෂ්ක මහත්මයා නමින් මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගීතානි අමරසේකර මාතාවට දයබර මෑණියන් වහන්සේට ඒ වගේම සී ගුණසේකර හා ඒ සෝමරත්න දෙමාපියන්ට අනුස්ක සෝමරත්න ස්වාමි පුරුෂයාට ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු ලෝක සත්වයා සියලු දෙනාටම ලෝකවාසී සියලු දෙනාට නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානමය කුසලයේද ඉවහල් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් නවෝදිනී අමරසේකර මහත්මණිය ඇතුළු පවුලේ පින්නතුන්ගේ ඒ සියලු සිතැඟි පැතුම් එලෙසින් නිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පරලෝසපත් ඒ නම් සඳහන් කරපු ඥාතීන් ඇතුළු සියලු ඥාතීහු තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කර දෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිරිත් පරිදි අපේ බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ පින්තුන් සෑම දිනාටම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙලෙසින් સમાප්ත කරන්නටයි බලාපොරොත්තු අද දවසේ අපි සිදු කරගත්ත මේ ධර්ම සාකච්ඡාමේ කුසල බලයෙන් පින්වත් ඔබ සෑම සියලු දිනාටම කායික මානසික සුවපත් භාවයේ සැනසෙල්ල වේවා මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් අමා නිවන් සුවත් සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට තෙරුවන් සරණයි. ධම්මානුපස්සනාව එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න